නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මිදිරි උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ නිරත වන භාවනා යෝගියා තුළ මේ කීකරුකම ඇති වෙන්නේ කොහොමද? මේ කීකරුකම තුලින් එයාගේ ಗುಣධර්ම වැඩෙන්නේ කොහොමද? කීකරුකම Taman තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමවේදය අටගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපගේ ජීවිතේ নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු වලට එක ප්‍රධානම විසඳුම තමයි මේ කීකරුකම නැතිකම. අද වර්තමානයේ හැමතැනම වාගේ පරීක්ෂා කරලා බලනකොට ගොඩාක් ප්‍රශ්න ප්‍රශ්නයක් නොවෙනවා මේ කීකරුකම අපි තුල තිබුණොත්. අපි බලමු පුංචි උදාහරණයක්. ගෙවල් වල යම්කිසි අවස්ථාවකදී බැනගැනීමක් ඇති වෙනවා. මොකද්ද මේ බැනගැනීම කියලා කිව්වම දෙන්නෙක් එකට එක කතා කරගන්නවා. එක්කෙනෙක් නිස්සබ්ද වුණොත් අනිත් එක්කෙනාට කතා කරලා තේරුමක් නැහැ. එයා තනියෙන් කතා කරන්න කැමති නැහැ. එයා කල්පනා කරනවා මං විතරක් උඩුගම් බලා පුරනවා. මොකද්ද මේ මගේ? එයා ශබ්දකෝෂයේ වාලා දාලා නිකා ඉන්නවා. එනම් ගෙවල් වල ගී පැවැත්මේ තියෙන සේරම ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන්. උත්තරීතර විසඳුමක් තමයි මේ ඉවසීම කියන ගුණාංගය කියලා අපි දැක්කා. ඒ ඉවසීම තුලින් ගොඩාක් ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තියෙනවා වාගේ මේ කීකරුකමත් මේ ඕනම ප්‍රශ්නයකට විසඳුම් දෙන්න පුළුවන්. මේ තාපස භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස වෙන බව දැනගෙන හිටියාම ප්‍රාස්වාස වෙන බව දැනගෙන හිටියාම එයාගේ සිත කැළඹෙනවා. নানা ප්‍රකාර අරමුණු ඔස්සේ මේ සිත ඒ මේ අත දුවනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක පොරබදින්න ගියාම එක අරමුණක තියලා මේක මෙල්ල කරන්න ගියාම එයා විශාල යුද්ධයක් කරනවා සේනාව පාලනය කරනවා වාගේ අත්දකින් මෙයාට ලැබෙනවා හේතුව මේ සිත සියු මේක අපට කියන්නේ නැතුව අපට හොරෙන්ම ඕනම දුරකට ඕනම මොහතක ඕනම සැනයකින් යන්න පුළුවන්කම තියෙන නිසා මේ සිත පාලනය කරන්න ගිහින් විඩාවටපත් වෙන අවස්ථා අපගේ ජීවිතයේ අනන්තයි අප්‍රමාණයි මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන පොරබදින්න ගියාම තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ নানা ප්‍රකාර ගැටලු ඇති වෙන්නේ මේකට විසඳුම මොනවද කියලා බැලුවාම මේ සිත පොරබදින්න පොරබදින්න සිත කම්පණයටපත් වෙලා දුවනවා සිත අවබෝධ කරගත්තාම සිත නිවෙනවා එයාට 아무තු ධර්මයක් වටහෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් මේ චිත්තානුපස්සනාව පිළිබඳව එහෙනම් එයා කල්පනා කරනවා මේ පොර බදිනකොට ඇයි මෙයා වේගෙන් දුවන්නේ කියලා බලනකොට මේ සිත කියන්නේ ශක්ති පද්ධතිය. තරංගයක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. එහෙනම් මේ සිත පොර බදිනවා කියලා කියන්නේ පීඩණයටපත් කරනවා. පීඩණයටපත් කරොත් මොකද්ද වෙන්නේ? මේ තරංගයේ වේගය වැඩි වෙනවා, කම්පණය වැඩි වෙනවා. එහෙනම් විසිරෙන ස්වභාවය වැඩි වෙනවා. ඒකනේ මේ සිත පීඩණයටපත් කරන කලඹවන හැම මොහොතෙම සිතවිලි ලක්ෂ ගණන් ඉපදෙනවා. බලන්න අද අපට වැඩක් නැහැ. මොකවත් ඇයෙන්නේ සංසුන් වෙන්න. සංසුන් වෙන්න. සංසුන් වෙන්න කියලා ඇස් දෙක පියාගෙන කියලා බලන්න. මේ සිතත් මේ කයත් පුදුම විදියට සෑල්ලු වෙලා පුළුන් ගොඩක් වගේ වෙනවා. එහෙනම් අපේ සිතට අපි ආදරෙන් කතා කරනකොට කරුණාව මෛත්‍රිය පාවිච්චි කරනකොට මේ සිත සෑල්ලුයි. අපි තරවටු කරලා දරදඬු වෙලා මෙයාටක මෙල්ල වෙන්න පොරබදින්න ගිය කම්පණය වැඩි සිත විසිරිලා ඒකංචරං දූරංගමං යන්න පටන් ගන්නවා. මේ තාපසතුමා කල්පනා කරනවා ආස්වාස වෙන බව දැනගත් එක ඇත්ත ප්‍රාශ්වාස වෙන බව දැනගත් එක ඇත්ත වෙන මොනවද මේක තුල වෙන්නේ කියලා කල්පනා කරනකොට එයාගේ විදර්ශනා ඥාණයට අවබෝධයට ගෝචර වෙන ධර්මයක් තමයි එයා මේ සෑම ගනුදෙනුවකටම කීකරු වෙන බව ආස්වාසයට කීකරු වුණොත් විතරයි ආස්වාසය සිද්ධ වෙන්නේ අකීකරු වුණොත් සිද්ධ වෙන්නේ නැහැ දැන් බලන්න අපි සාමාන්‍යයෙන් සාමණේර ස්වාමීන් වහන්සේ නමකට කියනවා ඔබ වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේට ගිලම්පස පූජා කරන්න කියලා. උන්වහන්සේ මේ ප්‍රකාශයට කීකර වුණොත් ඒක ප්‍රතිඵලය තමයි හැමෝටම ගිලම්පස ලැබෙනවා. බැරි වෙලාවත් උන්වහන්සේ අකමැති වෙලා අකීකර වුණොත් උන්වහන්සේට ලැබෙන්නේ නැහැ. ඇයි අදන්නේ නැන්නේ? ඒ කර්තව්‍යේ නිරත වෙන්නේ නැත්නම් උන්වහන්සේට ලැබෙන්නේ නැහැ අපට කොහොමදවත් ලැබෙන්නේ නැහැ එනම් මේ ගීකරුකම තුලින් මේ ලෝකේ අපේ චරිතය වෙනස් වෙනවා අපේ ජීවිතවල විශාල විපර්යාසයක් කරන්න පුළුවන් එක ආර්ය ගුණධර්මයක් තමයි මේ කීකරුකම අපි දන්නවා තථාගතයන් වහන්සේගේ සූත්‍රවල දේශනාවේ සඳහන් වෙනවා ශ්‍රමණයෙක් මේ ලෝකේ ගොඩාක් දේවල් ශ්‍රවණය කරන්න ඕනේ ශ්‍රමණයෙක් මේ ලෝකේ අවමෙන් කතා කරන්න ඕනේ වැඩිපුර ශ්‍රවණයත් අඩුවෙන් කතාවක් මොකද්ද මේ ප්‍රකාශය තුළින් තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දෙන උත්තරීතර කමඨාන කියලා කිව්වොත් ආයතන අයේ දොරවල් වහන්න බෑනේ. එන ආයතන අයේ දොරවල් වහන්න බැරි නම් එයාට තියෙන්නේ මොනවද දොරවල් වලින් ඇතුල් වෙන්න අරින්නකනේ. එහෙනම් පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා මේවා ඕන තරම් වෙන්න අරිනවා. තමන්ගේ ආයතන තුලට ඇතුල් වෙන්න අරිනවා. හැබැයි එළියට දාන එක සීමාසහිතයි. එන අසීමිත ප්‍රවේශයක් තියෙනවා සීමා සහිත තමයි පිටත් වීම තියෙන්නේ එහෙනම් මේ කොච්චර දේවල් ඇතුල් වුණත් වචනෙන් එළියට යනකොට සීමා සහිත වෙලා ලෝකෝත්තර වෙලා කර්ම රහිත වෙලා පිළිවෙල ගත කරලා තමයි මේක එළියට පිටත් කරලා අරින්නේ එහෙනම් මේක තුලින් මොනවද වෙන්නේ මේ ආයතන අයතුලින් විශාල කීකරුකමක් ඇති වෙනවා. අපගේ ජීවිතය තුළ මේ කීකරුකම පුරුදු කරන්න ඕනේ මිනිස්සු සම්බන්ධෙන්ද, ගස්කොළන් සම්බන්ධෙන්ද, සමාජයක් සම්බන්ධෙන්ද කියලා බැලුවාම අපට පැහැදිලිව පේන එක උත්තරීතර කාරණාවක් තමයි මේක පුරුදු කරන්න තියෙන්නේ මේ බඹයක් විතර උස තියෙන කය තුල. අපි මේ ලෝකේ කාටවත් කීකරු වෙලා වැඩක් නැහැ. මේ බබේ තුල කීකරුකම ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තම් රාජ්‍යුවේ කිදිරියේ ඕනම මිනිස්සේ කීකරු වෙනවා. ඇයි? ඉසගසා දානවා. තමන්ගේ ජීවිතය එයාට විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා එයා රාජ්‍යුව ඉදිරියේ කීකරු වෙනවා. ඇත්තටම කීකරුකම තියෙනවද? නෑ. එයා තුල ඇත්තටම කීකරුකම නෑ. එනම් මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ චිත්තානුපස්සනාව තුළ නිරත වෙන මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේක ඇතුළත්යෙන් පවතිනව ප්‍රශ්නයක් මොකද්ද කියලා බැලුවාම ඇස්වලින් දකින දේවල් වලට කීකරු වුනේ නැත්නම් ඇස් වලින් පේන දේවල් දැකලා ඒ දේවල් වලට අවනත වුන් නැත්නම් ඉක්මීම තිබුණ නැත්නම් ඒවත් එක්ක ඇලෙන්න ගැටෙන්න යනවා. අර ගෙවල් වල අපි පොඩි උදාහරණයක් කතා කළානේ. තාත්තා කෙනෙක් මොනාර කියනකොට තමන්ගේ ස්වාමි දියණිය එහෙමයි එහෙමයි එහෙම කරමු. ඒක හොඳයි සන්තෝසයි කියන ප්‍රකාශ වලින් කීකරුණා නම් ඒ ස්වාමි පුත්‍රයා කල්පනා කරනවා අනේ මේ దేవතාවියක් මේ ඇවිල්ලා ඉන්නේ. කිසිම දවසක මෙයාගේ අගුණයක් මට පේන්නේ මේ කීකරුකම නිසාම මම ඇදෙනවායි කියලා මෙයාගේ අඩුපාඩු ටික මෙයා අදනවා. ඒ වගේම මේ කට්ටියට තලන, පෙළන, බනින, විවේචනය කරන, නිඳා කරන, පලිගන්න ගුණාංග තියෙනවා ඒ හැම දෙයක්ම අත්හරිනවා. එහෙනම් gedara තියෙන සියලුම ප්‍රශ්න නිරෝධ වෙනවා. නමුත් අවාසනාවට මොකද වෙන්නේ? ස්වාම පුත්‍රයා මොනාරි කතා කරනකොට දෙන උත්තර නිසා එයාට කලකිරෙනවා. මීට වඩා හොඳයි ජීවිතේ නැති වුණා මේ gedara ඉඳගෙන බත් කනවට වඩා හොඳයි පාත්‍රයක් අරගෙන මොනාරි ඉල්ලාගෙන කාලා ගාක් යට ඉඳගෙන මානදම් පිරුවනම් කියලා එයාට කලකිරෙනවා. ඇයි අර කීකරුකම නැති නිසා ඒ පෞල් ජීවිතේ අවුල් වෙනවා. රැකියාවක ප්‍රධානියා යම්කිසි ආඥාවක් දෙනකොට ඒ ආඥාවට සේවකයෝ කීකරු නම් වැටුපක් හම්බෙනවා උසස් වීම හම්බෙනවා. ආයතනයේ ප්‍රධානියාට සේවකේ කවුරු හරි අකීකරු නම් සවන් දෙන්නේ නැත්නම් බොහොම ඉක්මනට එයාට දඬුවම් ලැබෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල රස්සාව අයිමි කරගෙන ගෙදර යන්නත් පුළුවන්. එනම් මේ කීකරුකම කියන එක ජී ජීවිතවල විතරක් නෙමෙයි මේ ලෝකෝත්තර ජීවිතය තුළ අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංගයක්. මේක ಗುಣධර්මයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් පුරණ තපස්වරු ඕනතරම් ඉන්නවා. මම දන්න එක උත්මේ සිටියා. ඒ උත්මයා තපස් ජීවිතය තුළ වඩන ගුණධර්මය තමයි මේ කීකරුකම. එක්තරා දවසක් අපේ දෙපොයේ දවසේදී මුළු රාත්‍රියම සාකච්ඡා කළා මේ කීකරුකම කියන මේ උත්තරීතර මනුධර්මය මේ ලෝකයේ මොනවද කරන්න පුළුවන් වෙනස්කම් කියලා බලනකොට මුළු ලෝකෙම මිනිස්සු සුවපත් කරන්න පුළුවන් මේ ලෝකෙට සාමය දෙන්නලා දෙන්න පුළුවන්. මේ ලෝකයේ මිනිසුන්ට නිරෝගීකම දෙන්න පුළුවන්. අද වර්තමානයේ පවතින සෑම ප්‍රශ්නයක්ටම උත්තර සපයන්න පුළුවන් මේ කීකරුකම තුලින් කියලා নানা ප්‍රකාර කරුණු අරගෙන මුළු රාත්‍රිය පුරාම සාකච්ඡා කළා. ඒ උත්මයන් උතුමාණන් වහන්සේ කල්පනා කරලා කියනවා බලන්න මම යම් කිසි දෙයක් දැනගෙන හිටියා තවත් ප්‍රඥාවන්තයෝ මේකට එකතු වෙනකොට ඒ ඒ අයගේ පාරමිතාවට ඒ අයගේ ප්‍රඥාවේ මට්ටම් වලට අනුව කරුණු කාරණා එලිදක් කරනකොට මා වඩන ගුණාංගයේ කෙරෙහි මට තවත් ආදරයක් ඇති වෙනවා ගෞරවයක් ඇති වෙනවා මම මේ ಗುಣධර්මයට දැන් ගරු කරනවා මගේ ස්වාමියෙක් වශයෙන් මාගේ ආචාර්ය වශයෙන් මම මේ ಗುಣධර්මයට වතාවන් කරනවා මම මේ ಗುಣධර්මය নমස්කාර පූර්වක මම මේක පරිස්සම් කරනවා දැන් මට හිතෙනවා මං හරිදේ තෝරගත්තා නිවැරදි දේ ප්‍රගුණ කරනවා එහෙනම් මේ දේ නැවත නැවත කරන්න ඕනේ මේක නිමා කරනකම් වඩන්න ඕනේ කියන ඒ ආශාව කැමැත්ත ඒ වීරිය ඒ අවංකකම ඍජුකම එයා තුළ මතුවලා ආවා එහෙනම් අපගේ ජීවිතවල අපට වැරදිච්ච තැන් කල්පනා කරලා බලන්න අපගේ ගිහි ජීවිතයේ ඕ වේවා පැවිදි ජීවිතයේ ඕ වේවා අපට වැරදෙන තැන්වල හැම තැනම තියෙන්නේ ඔය කීකරුකම නැති ප්‍රශ්නේ නේද අලුතෙන් මාන වෙන්න ඉන්න කෙනෙකුට පරිවාස කාලයක් දෙනවා ඒ ආචාර්යින් වශයෙන් ඉන්න ඒ උත්තමයා යම්කිසි වැඩක් දුන්නාම ඕවා කරන්න මං ආවෙ නැහැ ඕවා කරන්න මම අයිකුන්ට කිය කිය මම ඕවා කරන්න ආවේ නැහැ මං මේ හොඳ පවුලක විපදිලා මං පිළිවෙලට හිටපු කෙනෙක් මට පුළුවන් මේ වැසිකිලි කැසිකිලි හොදන්න අනුන්ගේ මිදුල්ව ළම දෙන්න පුළුවන් මගේ දෙයක් නම් කරනවා අනුන්ගේ වැඩ කරන්න නෙමෙයි මං මගේ වැඩ කරන්න කියලා ලෝකයක් ඇදුවාම මේ අකීකරුකම නිසා එයාට කමටාන ලැබෙන්නේ එයාගේ ಗುಣධර්ම වැඩෙන්නේ සමහර ජීවිත කාලෙම මානකම ලැබෙන්නේ නැහැ මාන වුණාට පස්සේ අර කරන්න මේ කරන්න කියලා මේ ආචාර්යන් වහන්සේ කියනවා නම් ඒ කියන්නේ පරිගන්න නෙමෙයි. ආචාර්ය කියන්නේ කවුද? ඒ ශ්‍රමණයන් වහන්සේගේ දෙමාපියා. එහෙනම් දෙමව්පියෝ කවදාවත් දරුවන්ට යහපත් දේ දෙනවා මිසක් අයහපත් දේ දෙන්නේ නැහැ. එහෙනම් පුදුජන දෙමව්පියෝ ළඟට ගිහිල්ලා අනේ අම්මේ තාත්තේ බඩගිනි කිව්වම ඇඟේ තියෙන ලේ ටික දෙනවා නම් කිරි කරලා Taman ජීවිත කාලෙම අම්බ කරපු හැමදේම මේ දරුවට වියදම් කරනවා නම් නිදි මරනවා නම් ඒ දරුවාගේ යාපත පිණිස කල්පනා කරලා බලන්න පුදුජනයා මෙච්චර කැප වෙනවා නම් ලෝකෝත්තර උත්තමයා තමන්ගේ ශ්‍රාවකයා වෙනුවෙන් දරුවා වෙනුවෙන් මොනතරම් කැප වෙනවද රැඳවල් දෙකේ එහෙනම් මේ යථාර්ථය දැනගත්තා නම් එයා කල්පනා කරනවා මගේ දෙමව්පියෝ මට යාපත කරන්නේ එහෙනම් මගේ දෙමව්පියෝ මට හයාපතක් දෙන්නේ එහෙනම් මේකට මං කීකරු වෙන්න ඕනේ කියලා කිව්වොත් ඒ දෙන කමටන් ඒ දෙන සෑම රාජකාරියක් තුලින්ම එයාගේ ಗುಣධර්ම වැඩිලා ඒ ගුරුවරයා වාගේ දෙමව්පියෝ වාගේ සම මට්ටමට එයාගේ ප්‍රඥාව වඩා ගන්න පුළුවන්. එයා කල්පනා කරනවා අනේ මං ආවේ වෙන වැඩකට නිවන් දකින්න. නිවන් දකින්න ඇවිල්ලා මට ඕවා කරන්න පුළුවන් යෑ. මට දෙන්නේ මා අමුතු වැඩක් නේ මේවා පාඩම් කරන්න ඕනේ පාඩම් කරන්න නෙමෙයි මං ආවේ මේවා පුරුදු වෙන්න කියනවා මේවා පුරුදු වෙන්න නෙමෙයි මං ආවේ බලන්නකෝ මේක මේ මල් කඩන්න කියනවා පාත්ති අදන්න කියනවා ඕවා කරන්න නෙමෙයි මං ආවේ මං ආවේ නිවන් දකින්න නිවෙන්න අවශ්‍ය කටයුතු කරන්න එපාය මේ නිවෙන්න තමයි මේ අවශ්‍ය කටයුතු දෙන්නේ එහෙනම් මල්පැලයක් හිටවන්න කිව්වාම කැළඹෙනවා නම් ඒක නිවන්න එපා. එහෙනම් මල්පැල හිටවලා තමයි නිවන්න ඕනේ. ඈම ස්වාමින් වහන්සේගෙම සිවුරු හොදලා දෙන්න වහන්සේ සාමණේර නිසා උපසම්පදා වත කරන්න කිව්වම එක එක්කෙනාට වත කර කර ඉන්න නෙමෙයි මං ආවේ. වැඳ වැඳ හිටියාම හරියනවද නිවන් යනවද? වක්කලි වැඳ වැඳ හිටියා කෝ නිවන් ගියා කියලා අපි කියනවා. මේ කැළඹිල්ල නිවන්න නම් වඳින්නම ඕනේ. මේ කලබලකාරීත්වය නිවන්න නම් මේ द्वේෂය කන්තියක් වශයෙන් පත් කරන්න නම් සිවුරු ඕදන්නම ඕනේ. එහෙනම් ගුරුවරයා හරියට තමයි දීලා තින්නේ. ගුරුවරයා දන්නවා දරුවන්ගේ ප්‍රශ්න. දෙමව්පියෙක් දන්නවා පොඩි කාලේ ඉඳලම මේ දරුවට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න. එහෙනම් මේ කීකරුකම කියන්නේ අපගේ මිනිසත් භවය පරිපූර්ණ කරන ගුණධර්මයක්. තපස්වරු, මුනිවරු, යෝගිවරු ඍජිවරු පවා ප්‍රගුණ කරන උත්තරීතර ಗುಣධර්මයක්. එහෙනම් ඒ අය යම් කිසි කෙනෙකුට කතා කරනකොට ස්වාමීනි ප්‍රකාශ කරන්න. අවසරයි ස්වාමීනි මේ කවුද වැඩිහිටි තාපසයා මේ බාල කෙනෙකුට කතා කරන ක්‍රමවේදය. එහෙනම් බලන්න එයාගේ උත්තරීතරම වටනවල් කොච්චරද කියලා. එහෙනම් ඒ තරම් ප්‍රඥාවෙන් ඉහළ ඉන්න කෙනා අර අලුත් නවකයාට ස්වාමීනි කියලා ගරු කරලා කතා කරනවා. එහෙනම් එයා ඒ තරම් කීකරුකම පුරුදු කරලා අපගේ ජීවිතයේදී අපිට වඩා වස් අඩු නම් අපිට වඩා පැවිද්ද අඩු නම් එයාව සලකන්නේ gedara වැඩකාරීත්ව වාගේ. ඇයි එයා වස් වලින් අඩුනේ? එයාගේ වැඩ ගන්නවා, එයාට নানা ප්‍රකාර රිදවීම් කරනවා. අපේ වචන එයාට නිකන් පොල්ලෙන් ගන්නවා වාගේ. ඇයි බාලයිනේ? එහෙනම් අපි ළඟ නැහැ නෙමේ ඉවසීම අපට තලන්න බලන්න පුළුවන්කම තියෙද්දී වැඩ ගන්න පුළුවන්කම තියේදී එයාට අනුකම්පා කරලා එයාට කීකරු වෙලා අපි එයාට වැඩ කරනවා නම් අන්න ගුණ ධර්මයේ වඩන කමඨාන එහෙනම් අපේ යටතේ ඉන්න කෙනෙක් අපට වඩා බාල කෙනෙකුට අපිට උපස්ථාන කරන්න බැරි නම් කීකරුකම කියන උත්තරී මනුෂ ධර්මය අපි තුල කවදාවත් පැලවෙන්නේ නැහැ පැලවෙලා සංවර්ධනය වෙන්නේ නැහැ එහෙනම් මේ ආස්වාස වෙන බව දැනගෙන සිටින ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින මේ උත්තමයන් වහන්සේ කල්පනා කරනවා මොකද්ද මේ කීකකම මේ බඹයක් විතර උස තියෙන කයේ පවතින ක්‍රමවේදය කියලා බලනකොට එයාගේ ප්‍රඥාවට ගෝචර වෙනවා මේ ඇස කියන ආයතනය මේ කීකරු කමේ කමඨා භූමිය බව අපි දන්නවනේ පුණු කඳවුරවල් තියෙනවා මේ ලෝකයේ ලෞකික වශයෙන් নানা ප්‍රකාර පුණු මැවුම් පුණු කඳවුරවල් තියෙනවා පුනරුත්ථාපන කඳවුරවල් තියෙනවා යුද පුණු කඳවුරවල් තියෙනවා ඒ වගේම අපි දන්නවා নানা ප්‍රකාර ස්වයං අධ්‍යාපන දෑතේ රැකියා පුණු කඳවුරවල් තියෙනවා අනාථයන් පුදු පුණු කරන කඳවුරයන් තියෙනවා එයාට තේරෙනවා මේ ඇස් දෙක තමයි මට තියෙන කඳ උරක්. මේ භූමියේ තමයි මම මේක පුරුදු වෙන්න ඕනේ. මොකද්ද? ඇස් වලට පේන හැම කාරණාවක්ම පේන බව දැනගෙන ගෞරවයෙන් එයා ඒ කාරණාවට කීකරු වෙනවා. මොකද්ද පේන්නේ? ධර්මය. මොකද්ද පේන්නේ? එයාගේ ಗುಣධර්ම. Tamanට Tamanගේ ಗುಣධර්ම වලින් පේනවා විනා තවත් කෙනෙකුට පේන විදියට පේන්නේ එහෙනම් බලන්න යම්කිසි කෙනෙක් මේ ලෝකේ රූපයක් දිහා බලනකොට එයාට තුල සමහර විට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. සමහර විට එයා තුල රාගය ඇති වෙන්න පුළුවන්. සමහර විට ලෝභය ඇති වෙන්න පුළුවන්. සමහර විට යමුලා වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න අතරින් මොකක් ඇති වුණත් එයා කවුද කියන එක නේද මේ පේන්නේ. රූපේ ගැටලුවක් තියෙනවද නැහැ. රූපය රූපය වශයෙන් මේ පෘථිවි තරලය තුල සදාතම පවතිනවා. ඇති වෙලා නැති වෙනවා, නැති වෙලා ඇති වෙනවා. මේක ඇති වෙවි තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අද නැත්තම් ආයෙ ඇති වෙනව කවදාද? නමුත් දැන් මේ රූපය දකින්නකොට හැමදාම පවතින එකක් නම් මේ තරහව ඇති උනේ කොහමද? මේ රාගය ඇති උනේ කොහමද? එහෙනම් මේක ඇතුළත තියෙන ප්‍රශ්නයක් නේද? එහෙනම් මේ පෙනිලා තින්නේ මොනවද? තමන්ගේ ස්වභාවය, තමන්ගේ සිත. එහෙනම් තමන්ව තමන්ට පේනවනම් උඩ පැනලා කෑ ගහලා අරියනවද? තර්ක කරලා වාද කරලා බැනලා පෙළලා අරියනවද? අන්න බලන්න ඒ තාපසතුමා තේරුම් ගන්න මාව මට පේනවනම් මම මේ බැනලා තින්නේ මටනේ. මිනිස්සේ කෙනවා ඒ මිනිස්යාගේ ඇසිරීම රටාව ටිකක් අශෝභනයි. හොඳ සීරු බයිනවා. ඇයි මේ අශෝභන රටාව බලලා කැළඹෙන්නේ Taman තුළ කැළඹෙන ස්වභාවය තියෙන නිසා නේද? මිනිස්සු මේ විදිහට ඉන්න ඕනේ කියලා নানা ප්‍රකාර බලාපොරොත්තු අදාගෙන හිටපු නිසා නේද? එහෙනම් අනුන්ව නඩත්තු කරන්න උත්සාහ කරන මේ අඩුපාඩු අනුන් මේම ඉන්නෝනේ කියලා ඒ මිනිසුන්ව අදණ්ඩ යන අඩුපාඩු ලෝකේ හදලා ඉවර වෙලා නිවන් දකින්න ඕනේ කියන මුලාව මේ ප්‍රශ්න නිසා තමන්ව තමයි මේ පේන්නේ තමන්ගේ ಗುಣධර්ම මේ පේන්නේ ඒක හදන්න අර මිනිස්යාගේ පිළිවෙල හදන්න යනවා ඒ මිනිස්යා භාවනා කරලා නැහැ විදර්ශනාව කියන එක මොකද්ද කියලා අහලවත් නැහැ පංචශීලයේ යථාර්ථය දන්නේ මේක සිටිවිලි වලින් පවා මේක කැඩෙනවා චෛතසික වලින් පංචශීල රකින්න ඒ විද්‍යාව එයා දන්නේ ඉතින් ඒ මනුස්සයාට හේමෙන්ද මේමෙන්ද කිව්වම කියන මම එන නිසානේ කියන්නේ ආම්දුරුව මේමෙන්ද කියලා ආවේ නැත්තම් මේම කතා කරන්න එපා කියන්නේ නැහැ මේ මනුස්සයා පංචල් එන්නෙම නැහැ ඒ මනුස්සයාලා උත්තර තියෙනවා ඒ මනුස්සයා දන්නවා හොඳ උත්තරේ ආවොත් නේ අපේ හාමුදුරුවෝ ඉතින් මේ කතන්දරය අහන්න වෙන්නේ ඔබ වහන්සේ තනියෙන් කියන්නකෝ මං ආයේ එන්නේ නැහැ නේ ආ මේක ගන්නකො ආරියුදා ඉතරුවන් සරණයි. ඒ මනුස්සයා ගියා. ඒතකොට දැන් ඒ මනුස්සයාට අසනීපයක් තියෙනවා. පුදුජන ස්වභාවය අසනීපයක්. ඒ මනුස්සයා ළඟ සීලයක් නැහැ. ඒක අසනීපයක්. එහෙනම් මානසික ගැටලු තියෙනවා. ඒ ඔක්කොම ප්‍රශ්න ගැටලු. ඒ ඔක්කොම අසනීප කෝ ප්‍රතිකාර කරන වෛද්‍යවරයා අපෝසත් මෙයාට ප්‍රතිකාර කරන්න. කවුද මේ වෛද්‍යවරයා කිව්වේ? තථාගතයන් වහන්සේගේ ආර්ය සංඝ එහෙනම් මේ ලෝකෝත්තර දුකට වෙදකම් කරන මේ වෙද්දු අදක්ෂ වෙලා අර රෝගියාට වෙදකම් කරන්න. වෙද මාත්‍යා මොකද කරලා තියෙන රෝගියාට බැනලා එලවලා බේත් දීලා නැහැ. ඒ මිනිස්යාගේ රෝගී තත්ත්වෙම නැවත ගිහින් එහෙනම් කල්පනා කරලා බලනකොට මේ තාපසතුමාට තේරෙනවා මේ ඇස්වලට පේන්නේ ඔක්කොම මගේ චරිතය. එහෙනම් ළමේ අඩනිරුවතෙන් ආවාම අනේ පව් මේ ළමයා බලන්නකෝ කිසිම කය කෙරෙහි කිසිම මේ දැනුමක් නැහැ. කිසිම මේ ළමයාට මේ අවබෝධයක් නැහැ. ඉපදිච්ච ළමෙක් වාගේ හරි ලස්සනයි මේ දරුවා. මේ ලෝකේ හැමදෙනාම මේ විදිහට ඉන්නවා නම් අද ප්‍රශ්න නැහැ. එහෙනම් බලන්න පොඩි ළමයා නිරුවතින් ඉන්නවා අවුරුදු 1 2 ළමයි. ඒ ළමයන්ට රාගය ඇති වෙනවද? ඒ ළමයි දිහා බලනකොට අපට රාගයක් ඇති වෙනවද නැන්නේ ප්‍රශ්නයක් නැන්නේ. එහෙනම් මේ ලෝකේ ඒගොල්ලෝ ලෝභ දේශ මොහොන කොවත් නැතුව අර පොඩි ළමයි වාගේ ඇසිරෙනවා. හරි සුන්දරයි මේ මිනිස්සු හරි හොඳයි. එහෙම කියලා මේක හිතනවා. එහෙනම් පුංචි කාලේ මිනිස්සු නිර්වතින් තමයි ඉන්නේ. එහෙනම් ඒ ළමයි වඩාගෙන අපි ඉඳිනවා, වඩා ගන්නවා, ආදරෙන් කතා කරනවා, උරතල් කරනවා. කො රාගයක් ඇති වෙන්නේ බලන්නකො මේක මේ හරියට ඇඳගෙන නැහැ. විලිවාගෙන ඒ ළමයාට බයිනවද විවේචන නින්දා කරනවද අපහාස කරන මොකවත් නැහනේ. ඒ ළමයා මොන විදියට හිටියත් අපි ඒ ළමයාට මොකවත් කියන්නේ වඩාගෙන ඉන්නකොට අනන්ත අප්‍රමාණ ඒ දරුවා කැටකුණ මලපා කරන්නේ නැද්ද? එහෙනම් ඒ මෝත්‍රා ටිකක් තියදාලා ඒත් ළමයාට මොකවත් කියන්නේ ඇයි එයා දන්නේ අනේ පොඩි එකාව මොකවත් දන්නේ කියලා සමාව දෙනවා. බලන්න ලොකු මිනිස්සෙක්ගේ පොඩ්ඩක් අඩුපාඩුවක් දැක්කාම බැනලා ඉවරයක් නැහැ. බරට වඩින ආම්රුව හඩුවක් දැක්කාම මාතෘකාව පැත්තකින් තියලා ඒ මිනිසුන්ට හොඳ සියලු බණින්ද පටන් ගන්නවා බැනලා පින් අනුමෝදන් කරනවා. එහෙනම් මේ තාපසතුමා තේරුම් ගන්නවා මේ ඇස්වලට පේන්නේ ඔක්කොම මාව. මේ මම තමයි මේ පේන්නේ. එහෙනම් මාව මං හදලා නැහනේ. අනේ දෙයිනේ මේක මාර ප්‍රශ්නයක් නේ මේක නේනම් මේ ලෝකේ හැමදාම මට තිබිච්ච ප්‍රශ්නය හැමදාම මේ දුක් විඳ විඳ මං අනාඩා යන්නේ මේක තේරුම් ගන්න බැරුව එහෙනම් අද මට සාදුකාරයක් දෙන්න අවස්ථාවක් ලැබිලා මගේ අඩුව මට තේරුණා මාව මං තේරුම් ගත්තා මේ පේන්නේ කොළ පාට නිල් පාට කා පාට තැඹිලි පාට නෙමෙයි මේ පේන්නේ මාව එහෙනම් ඒ අඩ නිරුවතින් එන ඒ දරුවා දිහා බලලා රාගය ඇති වෙනවා නම් Taman තාම රාගෙන් ඉන්නවා. කාමයට කැමති, තෘෂ්ණාවට කැමති අඩුපාඩු හදලා නැහැ. මේ පේන්නේ Tamanවමයි. එහෙනම් යම්කිසි කෙනෙක් අඩුපාඩුත් එක්ක මේ භූමියට ඇතුල් වෙනවා නම් එයාගේ ඇඳුම් වස්ත්‍ර පිළිවෙල නැත්තම් අපි මොකටද බෝඩ් එකක් දාන්නේ? අනේ පුතේ පිළිවෙලට සුදු වස්ත්‍ර වලින් ඇඳෙලා බිම් බලාගෙන එන්න දුරකතනේ gedara තියාගෙන එන්න පාදාවරණ බෙලියෙන් ගලවන්න සංවර වෙලා එන්න එහෙනම් මේ විදිහට අපි බෝඩ් එකක් දානවා කියන්නේ මේක වෙනස් කරගෙන ආවොත් අපි අහු වෙනවා කියන එක නේද එහෙනම් තාම අපි ආව වෙන මට්ටමින් ඉන්නවා කියන එක නේද මේ බෝඩ් එකෙන් කියන්නේ. එහෙනම් සුදු පාට ඇඳුමෙන් සැරසිලා පිළිවෙල වෙලා සංවරව ඇතුල් වෙන්න පූජා භූමියේ කිත බෝඩ් එකක් දැම්මනම් ප්‍රඥාවන්ත බ්‍රාහ්මණයෙක් මේකට ඇතුල් වෙන්නේ ඒගොල්ලෝ කතා වෙනවා මේ කියන කට්ටිය මොකවත් අඩුව හදලා නැහැ. මේ මිනිස්සු මේ පොඩි මේ ඇඳුමටත් අවු වෙනවා. එහෙනම් මේ මිනිස්සු දැක්කා මේ මිනිස්සුන්ට රාග දේශ මොහ ඇති වෙනවා මොකවත් අදලා නැහැ. එහෙනම් අපිව විනාශ කරන්න එපා කියලා මේ අනුකම්පාවෙන් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ කමඨාණක් ඉල්ලනවා. අපට මේවා හදලා නැති නිසා අපට විනාශ කරන්න නැතුව අපිව බේර ගන්න අපි අසරණයි. බලන්න මේ තරම් දුර්වල කට්ටියකින් ගන්න දෙයක් නැහැ කියලා ඒගොල්ලෝ ඇරිලා යනවා. බෝඩ් එකක් දාලා තියෙනවා කැමැති කෙනෙකුට කැමැති විදියට එන්න පුළුවන් ආරණ්‍ය භූමියේ කෑ ගැව්වට කමන්නේ දුරකථන පාවිච්චි කරාට කමන්නේ අඩවි නිර්වතෙන් විතරක් නෙමෙයි රෙදි නැතුව ඉන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඇතුල් වෙන්න ඕනම කෙනෙකුට අවසරයි කියලා තිබ්බාම ඒ කට්ටිය කල්පනා කරන අන්න මේක මරුනේ මේක කවදාවත් ආල නැහැ මේක නේන මේ ලෝකේ අපි හොයාගෙන හිටපු දේ එහෙනම් මේ මිනිස්සු කිසිම දෙයකට අවු වෙන්නේ නැහැ මේ මිනිසුන්ට කිසිම කෙලෙස් ධර්මයක් ඇති වෙන්නේ අඩුව හදලා මිනිස්සු කොයි විදිහට ආවත් මිනිසුන්ට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිත ඇදිලා නම් අපි පිළිවෙල නම් අපි මේ ලෝකයේ ලෝකෝත්තර ධර්මයක් එක්ක ජීවත් වෙනවා නම් අපට ප්‍රශ්නයක් නැහැ දැන් බල්ලු බලල්ලු ඇතුල් වෙන පූජා භූමියට රෙදි ඇඳලා එන්නයි කියවන බල්ලා රෙදි ඇඳලා එනවද කෑ ගන්න එපා කියලා බෝඩ් දාලා තියෙන නිස්සබ්ද වෙන්න කියලා බල්ලා ඉතින් බොරනවනේ. බල්ලා දන්නවද මේ නිස්සබ්ද වෙන්න කියන කයි මේ බෝඩ් එකේ දාලා තියෙන කියලා බල්ලා බොරනවා. එතකොට කො එක සත්‍යයකට විතරනේ මේ නීති දාලා තියෙන්නේ. ඒකත් කියවලා බලන්න පුළුවන් මිනිස්සුන්ට විතරනේ හදාලා. කියවන්න බැරි මිනිස්සයා දන්නේ නැහැ. එතකොට ඒ මිනිස්සයාත් නිදාස්. බලන්න බල්ලෝ බලල්ලු එතකොට මේ හැම සතෙකුටම ඒ නීතිය නැහැ. එයාට රෙදි නැතුවත් වෙන්න පුළුවන්. ඕන වෙලාවක කෑ ගන්න පුළුවන්. භාෂාව දන්නේ නැති කෙනත් මේකෙන් නිදහස්. එයාට තෝන එකක් ඇඳගෙන ඉන්න පුළුවන්, කෑ ගන්න පුළුවන්. එයාට නිදහස්. මන්ද මානසික මිනිස්යාට මේක තේරෙන්නේ කල්පනාවක් නැහැ. ඒ මිනිස්යාට තෝන එකක් අඳින්න පුළුවන්, කෑ ගන්න පුළුවන්. පුදුම වැඩේනේ. යමක් තේරෙනවා නම් ඒ මිනිස්යාට විතරනේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. යමක් තමයි ඉගෙනගෙන හිටියානම් ඒ මනුස්සයාට විතරමනේ දානතරම නීති දාලා තින්නේ. දුර්වලයාට නීති නෑනේ. පුදුජනයාට නීති නෑනේ. අනුවනේ අද නීති නැහැ. එතකොට නීති දාන්න ඕනේ ප්‍රතිකාර දෙන්න ඕනේ හැමෝම නිදාස් කරලා. ටිකක් හරි සිල් අරගෙන පිළිවෙලට ඉන්නවා නම් යමක්ම තේරෙනවා නම් ඒ මනුස්සයාට දෙන්න දින උපරිම දඬුවම දීලා. මේක අසාධාරණ බෝඩ් එකක් නේ. කියවන්න බැරි මිනිස්සු ඔක්කොම නිදාස් කරලා අනුවණයන්ට නීති රීති දාන්න ඕනේ විනය දාන මේ මිනිස්සු ඔක්කොම නිදාස් වෙලා. පෘථුජනයා තේරෙන්නේ නැති මිනිස්සයා සම්පූර්ණයෙන්ම නිදාස් වෙලා සත්තු ඔක්කොම නිදාස් වෙලා ඒතකොට පිළිවෙල ඉන්න මනුස්සයා තව තවත් මේ ඉරවෙනවා. ඒතකොට ඒ මනුස්සයා මේ කලකිරෙනවනේ. ඒ මනුස්සයා එන්නෙම නැහනේ. ඒතකොට මේ මිනිස්සු නැති කරන්න කරපු වැඩ පිළිවෙලක් වාගේ තේරෙනවා. එහෙනම් මේ පේන දේවල් හැම දේ තුලින්ම අදන්න ඕනේ මොනවද? තමන්ව තමන් අදන්න ඕනේ. තමන්ට තමන්ගේ රාගය පේනවා. තමන්ට තමන්ගේ ద్వේෂය පේනවා. Tamanට Tamanගේ ලෝභය පේනවා. එහෙනම් මේ ඇස් දෙක කියන්නේ කවුද? මම. මම තමයි මේ පේන්නේ. මාව තමයි මේ පේන්නේ. අන්න තාපසතුමා කල්පනා කරනවා මාව මට පේනවා නම් මම කැළඹිලා නින්දාවට අපාසයටපත් වෙලා බෑ. හේතුව මම මාව පේන නිසා මම සද්ද නැතුව හිටියොත් වැඩේ බේරුණා. මම කලබල වෙලා මොකද්ද මේ විදිහට ඇඳගෙන ඉන්නේ කියලා කිව්වම ඉතින් හාමුදුරන්ට රාගය තියෙන නිසානේ මේ විදිහට පේන්නේ. ඉතින් පොඩි කාලෙත් මම ඕමනේ කියේ මේ ටිකක් ඇඳගෙන හිටියේ නෑනේ. කෝ ඉතින් කවුරුත් ඕම කිව්වේ නෑනේ. එහෙනම් රාගය ඇති වුණ නෑනේ. එහෙනම් ඒ කාලෙම උපත් කිව්වේ නෑ. දැන් කියන්නේ රාගය ඇති වෙනවනේ. එතකොට ඔබ වහන්සේ රාගය අදලා නෑනේ. බලනකොට සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් කියවිල්ලද. එයාට වැඩේ තේරිලා. ආන්දර රාගය අදලා නෑ. ආන්දර වань එතකොට මේ මේ පෙනිලා තින්නේ. ඔව් ඔබ වහන්සේව තමයි පෙනිලා තින්නේ. ඒ පෙනිච්ච දේ කට කියන්නේ කියනනම් දන්නේ නැහැ. ඔබ වහන්සේ මේක මෝඩකමට කිව්වනේ. ඇඳුම් අපිරියලයි කියලා. ඒ නිසා ඔබ වහන්සේට රාග කියන බව ඔබ වහන්සේම ඔප්පු කළා. පිළිගත්තා. ප්‍රසිද්ධිය ඔබ වහන්සේගේ මේ චරිතය ඔබ වහන්සේ ප්‍රකාශයටපත් කළා. අනේ එහෙමත් එකක් කළාද? ඔව් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ කතා කරන මගේ යන්න මට ප්‍රශ්නයක් නැහැ. වැරද්දක් වුණා නම් ඒක මං අදා ගන්නවා. ඔබ වහන්සේට ප්‍රශ්නයක් කරගන්න එපා. අපි ආන්දුන්නේ කිව්වම ආන්දුර කල්පනා කරන පුදුම වැඩක් නේ. ශ්‍රමණයා කමටන් ගන්න ගියන්නේ. ගිය දිනුන වෙලාවම දෙම පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මේක මේ ඇත්තටම කය ප්‍රශ්නයක්. එහෙනම් මේ ඇහෙන්නේ මොනවද? මේ Taman ඇහෙන්නේ. අනේ මේ මිනිස්සු ආගේ මෝඩ මිනිස්සු බලන්නකෝ මේ විදිහට මේ මැසිරලා අරියනවද ටිකක් කල්පනා කරලා ඔළුව පාවිච්චි කරන්න එපා. බත් නේද මේ මිනිස්සු කන්නේ කිව්වා මේ මිනිස්සුට හරියට තරහා යනවා. මොනවද මේ ඇවිල්ලා තියෙන්නේ? බන නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ තරහව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. Taman වනේ Tamanට ශ්‍රවණය කරන්න පුළුවන්. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝයේති. එහෙනම් තම තමන්ගේ නැන නුවණට අනුව තේරෙනවා කියන්නේ ඒ තමන්ගේ නැන නුවණ කියන්නේ තමන් නේද? එහෙනම් තමන්ගේ ප්‍රඥා මට්ටම කියන්නේ තමන් නේද? එහෙනම් වැටෙන දේ මොකද්ද? තමන්ම තමයි වැටෙලා තියෙන්නේ. හාමුදුර බැනලා නැහැ. එයා තුල වෛරය තියෙනවා, ద్వේෂය තියෙනවා, මහන්නේ තියෙනවා. ඒකට අනුව එක වැදෙලා තියෙනවා. ප්‍රශ්නේ එච්චරයි. වෙන මොකවත් නැහැ. උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පිළිච්ච මාර්ගඵලලාභයේ ඉන්නකොට අද තමයි නියම බණ ටික ඇහුවේ. මේ බණ ටික බණ ඔව්. ආන්දර බැනපු නිසා නේද මට තරහා ගියේ නැති බව මම දන්නේ. ආන්දර නිඳා කරනකොට නේද මම දැනගත්තේ මාන්නයක් නැහැ කියලා. එහෙනම් ආන්දර බණිනකොට නේද මට තේරුනේ මට තාම බැනුම් ආන්න කර්ම තියෙන බව. කර්ම ගෙවෙන බව. එහෙනම් මේක නේන හොඳම බණ බලන්න එයාට ඉල්ල තින්නේ එයාව. එයාගේ ප්‍රඥා මට්ටම තමයි ආර්ය ශ්‍රාවකගේ මට්ටම එයාට ඇහිලා තින්නේ එයාව බලන්න. කතා කරන්නේ ආවද තමන් ගැන තමයි කතා කරන්නේ. මේ ලෝකේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් කතා කරන්න බෑ. ඔබ වහන්සේලා මේක හොඳට තරේ මතක තියාගන්න. මේක අවවාදයක් නෙමෙයි. මේක මේ ලෝකයේ තියෙන න්‍යාය ධර්මයක්. දේශකයන් වහන්සේ කතා කරන්නේ දේශකයන් වහන්සේ පිළිබඳව. එහෙනම් මේ ආයතන පිළිබඳව මේක තුළ තියෙන යථාර්ථය මේ විද්‍යාව මොකද්ද මේ කතා කරන්නේ Taman ගැන කතා කරන්නේ හේතුව අනුන්ගේ දෙයක් කතා කරන්න කිසිසේත්ම අපට පුළුවන් කමක් නැහැ. එහෙනම් Taman ප්‍රකාශ කරන සෑම වචනයක් තුළම Taman කවුද කියන එක කියනවා. එහෙනම් වැඩිපුර එයා මිනිසුන්ගේ පරිගණින් ගැන කතා කරනවා නම් එයා වෛර චරිතයක් බවට පේනවා. මිනිසුන්ගේ ලස්සන කියනවා නම් තරුණකම ගැන කතා කරනවා නම් ඒ තරුණකමේ තියෙන වටිනාකම් ගැන වර්ණනා කර කර රස කර කර කියනවා නම් එයා රාම කෙනෙක් බවට එයා ඔප්පු කරනවා. එයා කවුද කියන එක. ඒ විතරක් නෙමෙයි පොඩි උන් ගැන වර්ණනා කරනවා නම් පොඩි උන්ට ආදරෙන් කතා කරනවා නම් පොඩි උන් සම්බන්ධයෙන් කතා කරනකොට සෙනෙහසේ කතන්දර වර්ණනා කර කර කියනවා නම් එයා තාම බැඳිලා සසරට ඇඟිම් වලට වහල් වෙලා කියලා එයාගේ චරිතය තමයි මේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි අට ඇරියොත් කියන්නේ නිවන නම් ආයතනයේ හඩුව හදන්න නම් එයා මේ කියන හැම කාරණාවක්ම නිවනට හදාලා නම් එයා ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර කෙනෙක්. එයා මේ ලෞකික දේවල් වලින් නිදහස් වෙච්ච කෙනෙක්. මේ කියන්නේ මොනවද? එයා ගැන මේ කියන්නේ. එහෙනම් ධර්මයේ දේශනා කරනකොට කල්පනා කරලා බලන්න අපිට කියන්න වෙන්නේ අපි ගැන නේද? මේ කියන හැම ධර්ම කාරණාවක්ම අපි ගැන නේද කියන්නේ? එහෙනම් Taman වඩපු එක මිසක් Tamanට වෙන එකක් කියන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ 84000ක් මේ පොතේ තියෙනවා. ඕනතරම් අපි බණ ආලා තියෙනවා. සෑම මොහොතෙම ශ්‍රවණය කරනවා. ඇයෙන තරමක් ඇයෙන්නේ ඉතිහාසයේ නේද? එහෙනම් මේකෙන් පෑදෙති වෙන්නේ මොනවද? එහෙනම් ඒ උත්තමයන් වහන්සේලා කරන තරමක් කරලා තින්නේ කටපාඩම්. Taman කටපාඩම් කරගත්ත කෙනෙක් බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ධර්මය නෙමෙයි උන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශයටපත් කරනවා මං කටපාඩම් විතරයි කරලා තියෙන්නේ අන්න මං ගැන දැනගන්න කියලා ප්‍රකාශයක් කරනවා. ආ ඇත්තද ඔබ වහන්සේ වෙන මොකවත් කරලා නැන්නේ මේ මං කටපාඩම් විතරනේ කරලා තියෙන්නේ. තවත් උන්වහන්සේ කෙනෙක් ලස්සන ධර්මයක් කියනවා. බලනකොට උන්වහන්සේ කියනවා මේ මම අනුන් කියන දේවල් හොඳට ආගෙන කටුසටහන් ගාලා ඒක දෙතුන් පාරක් මේ පුරුදු වෙලා ඒකනේ මං කියන්නේ. ආ ඒක තමයි මගේ චරිතය ඒක තමයි මගේ අතුලාන්තයේ ඇත්ත කතාව වෙන මොකවත් මම දන්නේ උන්වහන්සේත් උන්වහන්සේ ගැන තමයි කියන්නේ. එතකොට මේ සෑම ධර්මයක් ශ්‍රවණය කරනකොටම අපට පේනවා මේ දේශකයන් වහන්සේ කවුද කියන එක. එන කෙනෙක් ඉන්නවා යා ත්‍රිපිටකය ගැන කතා කරන්නේත් නැහැ. එයා මේ ලෝකේ අනුන්ගේ දේවල් කියන්නේත් නැහැ. උන්වහන්සේ කටහැරියම උන්වහන්සේ මහා අමුතු ඒවා කියනවා. කවුරු දන්නේත් නැහැ ආලත් නැහැ. මේක පෙර නොයසු ධර්මයක්. උබ්බේ අනමසුතේසු ධම්මේසු කෙනෙක් කියලා කෑ ගන්නකොට කෑ ගන්න එපා කියලා ඒකට සූත්‍රයක් කියනවා. තව කෙනෙක් hina වෙනකොට hina වෙච්ච එකට සූත්‍රයක් කියනවා. රවණකොට රවණ එකට ද්වේෂ සාගත සූත්‍රයක් කියනවා. ද්වේෂ සුත්තම් කියලා දිනවනේ මේක ඕන තරම්. ඒක සූත්‍රයක් කියනවා. ඒ කියන්නේ මොනවද? උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය. උන්වහන්සේ යම් කිසි දෙයක් වඩලා තියෙනවා. අන්න ඒ වඩපේක තමයි කියන්නේ. හේතුව උන්වහන්සේගේ ගැන උන්වහන්සේගේ ಗುಣ තමයි මේ කියන්නේ. වෙන මොකවත් කියන්න බෑ. බැරි වෙලාවත් ඒ අඩුපාඩු වලට උන්වහන්සේ බැනගෙන බැනගෙන යනවා නම් උන්වහන්සේ ද්වේෂසාගත චරිතයක් කියන එක උන්වහන්සේ වෛරයෙන් පිරිච්ච ಗುಣධර්ම වලින් පිරිච්ච කෙනෙක් බවට ප්‍රකාශයටපත් කරනවා. තමන් ගැන මේ කියන්නේ. එහෙනම් මේ වචනය තුලින් එළියට එන්නේ තමන් පේන තරම පේන්නේ තමන් ඇයෙන තරම ඇයෙන්නේ තමන් කායික චර්යාවේ පේන්නේ තමන්නේ අපි දැන් සමහර තැන්වල පාංශකෝල වලට එහෙම වැඩියාම ඒ මිනිස්සු ඒටමෙට ඇසෙනකොට අපි දන්නවන්නේ අත ගෑන් ළමයා ඉන්නවා ඒ ළමයා ළඟ මේ මිනිස්සු ඒටමෙට ඇවිදිනවා ඇවිසිරෙනවා තරුණයා මොනවාරි උත්සාහ කරනවා රාග චරිත චරිතයක් ලෝභ චරිත චෛත්‍යයක් තෘෂ්ණාවෙන් ඇසිරෙනවා දැන් එයාගේ චර්යාවෙන් එයාව එයා පෙන්නනවනේ එයා කවුද කියලා ඒ වගේ මෙන්න ඇස් දෙක වාගෙන අත් දෙක වැඳගෙන දෝත් මුදින චබාගෙන වැඳගෙන බනවනවා එයා කියනවා එයා කවුද කියලා. එයා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන නිවන් දකින්න. එයාට තමයි කතා කරන්නේ මානමය එන්න කියලා. හේතුව එයා කියනවා එයා මේ වැඩ නිමා කරන්න ආපු කෙනෙක් බව. එහෙනම් මේ චර්යාවෙන් එයා ප්‍රකාශ කරනවා තමන් කවුද මොනවටද ආවේ. එහෙනම් ඒ ළමයා දිහා දැක්කම අපි දන්නවා එයා ආවේ අර ළමයාගේ හිත දිනා ගන්න. එයා රාගසහිත චරිතයක්. එයාගේ කේන්දරය අපට දීලා ඉවරයි. මෙයා කියනවා මං ආවේ බණ දුක නිවා ගන්න. එහෙනම් මෙයා කියනවා මම අවිල්ලා ඉන්නේ සසරෙන් එතර වෙන්න. එහෙනම් සෑම චර්යාවක් තුළින්ම තමන්ව තමන් ප්‍රකාශයටපත් කරනවා. එහෙනම් දිවට යම්කිසි අවස්ථාවක ලුණු ඇඹුල් වදිනකොට තව තවත් කන්න හිතෙනවා නම් ඒ ව්‍යංජනය අඬගාලා ඉල්ල ගන්නවා නම් ඒ කියන්නේ මොකද්ද? එයා ගොඩාක් කෑදරයි කියන එක තමන් කවුද කියන එක කියන්නේ. එහෙනම් දෙන්නේ අපේ කුසලයට අනුව නම් ඒ මිනිස්සයා බෙදනකොට ඒ මිනිස්සයාට මේ පමණ දෙන්න කියලා තීරණය වුනේ කුසලයට අනුව නම් ඒ මිනිස්සයා දුන්නේ අපේ කර්මානුරූපීව නම් ඇයි ඒ කර්මයට අනුගත වෙලා අපට සන්තෝෂ වෙන්න බැරි? කර්මය ඉල්ලාගෙන කන්නේ ඇයි අපි? එහෙනම් ඒ මිනිස්සයාට ඉතෙනවා මේක වැඩිපුර දෙන්න ඕනේ කියලා. එතකොට ඒ මිනිස්සයා දෙනවා. සමහර අවස්ථාවලදී අපට අත්දැකීම් ඇති සමහර පින්වතුන් ඉන්නවා එකක් බෙදනවා අපි අතවැව්වට හරියන්නේ සම්පූර්ණ පාත්‍රේ කටම වාන්න බෑ අර ඉඩසෙන් තව එකක් දානවා. ඒ කියන්නේ මොනවද? අපට ලැබීම තියෙනවා අපේ කර්මයේ තියෙනවා දෙකක් ලබා ගන්න ඒනම් එයා දෙකක් දෙනවාමයි දුන්න නැත්නම් ඉල්ලන්න අවශ්‍ය නැහැ හේතුව අපේ හිතා ගන්න ඕනේ මට තියෙන්නේ ලැබීම මේ එකකින් ඉවර කරන්න එහෙනම් තව ඉල්ලනවා කියලා කියන්නේ මේක ඉල්ලාගෙන කනවා වාගේ වැඩක් මේ වෙන්න යන්නේ එහෙනම් අනවශ්‍ය කර්ම අදන්න ඕනේ කර්මානුරූපීයට ඉතුණනේ මෙච්චරයි දෙන්න ඕනේ කියලා. ඒක තමයි මේ කර්මයේ සිද්ධ වෙන්න ඕන තියෙන්නේ. සිද්ධ වෙන දෙයට සමවැදිලා සිද්ධ වෙන්න අරිනවා. වෙනස් කරන්න යන්නේ වෙනස් කරන්න ගියොත් මේ ඔක්කොම අවුල් වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අපට අත්දැකීම් තියෙනවා ඕනතරම්. එහෙනම් මේ තාපසයා ගොඩාක් ශ්‍රේෂ්ඨයෙක්. එයා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන හැම එකේම මේ ප්‍රශ්නේ තියෙනවා. කීකරු වුණොත් මේ ඇති වෙන ගනුදෙනුවට ප්‍රශ්නේ ඉවරයි. මේ අකීකරුකම නිසා මම මේක වෙනස් කරන්න යනවා, පොරබදිනවා, උත්තර හොයනවා. මේක තමයි අවුල ගන්නවායි කියලා කියන්නේ නිකන් තියෙන පොළවලට ගිනි කූරක් ගැව්වා මේක ඇවිලෙනවා. මම මේක අවුලවන එක තමයි ජීවිත කාලය කරලා තින්නේ නෑ. මම දකින දෙයට සාදුකාර දෙනවා. ඇහෙන දෙයට සාදුකාර දෙනවා. ඇඟෙන දෙයට සාදුකාර දෙනවා. කතා කරන්න ඉතන දෙයට සාදුකාර දෙනවා. හේතුව මාව තමයි මට මේ පේන්නේ. එහෙනම් මේකේ මොකවත් තරහා වෙන්න උඩපයින්ද කෑ ගන්න දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම කර්මානුරූපීව 100ෙන් කටයුතු කරනවා මොකවත් අදණ්ඩ යන්නේ බලන්න අදන් නැතුව එයා සමවදිනකොටම ඔක්කොම ඇදිලා චිත්තානුපස්සනාවෙන් කරන කිසිම දෙයක කර්ම ගොඩ නැගෙන්නේ එහෙනම් ඒ උත්තමයා නිවන් මාර්ගයේ ඒ අඩුව තුලින් ප්‍රත්‍යක්ෂ කරගෙන එයාගේ වචනය තුලින් එයා නිර්වාණය දොරටුක විවෘත කරගෙන එයාට පේන දේවල් තුලින් කර්ම ඇදෙන්නේ නැතුව ඉන්න එයා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන එයා කල්පනා කරන ඉතින්නෙත් මාවද කියලා බලනකොට ඔව් මේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම යමක් සිතනවා නම් ඒ සිතිලා තින්නේ එයා පිළිබඳවයි. එයාට සැක හිතෙනවා අනිත් අය කෙරෙහි. එහෙනම් මේ සැකේ මොකද්ද? විචිකිච්ඡාව යාදලා නැහැ. අනිත් අය කෙරෙහි සැකරහිතව කටයුතු කරන්න බෑ. එහෙනම් එයා ගීගෙදර හිටියොත් භාර්යාව කෙරෙහි ජීවිත කාලෙම සැක කරනවා. දරුවෝ කෙරෙහි සැක කරනවා. රැකියා කරන ස්ථානයේ සේවකයෝ කෙරෙහි සැක කරනවා. පන්සලක හිටියෝ දායකයෝ කෙරෙහි සැක කරනවා. සංඝයාට පිටියන අනි සහෝදර සංඝයා සැක කරනවා කැලාවේ කියම සත්තු කරේ සැකයි සර්පයා ගායිද ඌරා ගායිද ලේන්නු ඇයිද මීයෝ ඇවිල්ලා මේව අරගෙන යයිද ඒ සත්තු කෙරෙත් සැක තියෙනවා පස්සේ කාලයක බලනකොට Taman කෙරෙත් සැකක් එනවා ඇයි මේක වඩලද මේක වැඩිලද මේක වඩන්න පුළුවන්ද මේක තේරෙයිද මේ භවයේ යන්න පුළුවන්ද දැන් බලන්න ඒ පියවරෙන් පියවරට සැක වෙලා සැක වෙලා සැකේ පැල වෙලා ඒක සංවර්ධනය වෙලා ඉහළට ගියාම දැන් Taman කිරුණොත් සැපයි. දැන් මේක කවදාවත් ගලවන්න බෑ. මේක දුෂ්ටියක්. මම්මුලා වෙලා අතරමං වෙන ලකුණක් තමයි මේ පාළ වෙලා තියෙන්නේ. එතකොට ඒ භාවනා යෝගියා කල්පනා කරනවා Tamanගේ චෛතසිකය තුල ඇති වෙන සෑම සිටිවිල්ලක්ම Tamanවමයි දෙන්නේ. Tamanව විතරයි Tamanට හිතන්න පුළුවන්. වෙන දෙයක් හිතන්න බෑ. භාවනා යෝගිය සිත නිවෙනකොට ප්‍රඥාව වැඩෙනකොට අන්න එතකොට තිය ප්‍රඥාවෙන් මෙයා හිතනවා. මෙයාට নানা ප්‍රකාර ගැඹුරු කරුණු හිතෙනවා. ඒ කියන්නේ දැන් හිතෙන්නේ තියාවනේ. එහෙනම් කලින් හිතුම් නැත්තම් දැන් එයාට තේරෙනවා. එහෙනම් මේක දියුණු වෙලා. අන්න එයා මැනගන්න. එයාගේ මීටරයට හම්බෙලා. ආ මේම තමයි මේක වැඩෙන්නේ. හරි. කලින් මේම හිතන්න බෑ. දැන් හිතෙනවා. කලින් මේ විදියට මට මේවා දකින්න බෑ. දැන් දැකෙනවා. කලින් ඇයෙනකොට අර විදියට උනේ දැන් ඇයෙනකොට මේම වෙනවා. හරි. දැන් වැඩෙනවා. දැන් දියුණු වේගන යනවා. එහෙනම් මේ සිතන සෑම සිතවිල්ලක්ම තමන්ව සිතෙනවා. තමන්ගේ චරිතය ගැන සිතෙනවා. තමන් තුල තියෙන ಗುಣධර්ම තමයි මේ සිතෙන්නේ. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ සිත පිළිබඳව ගොඩාක් අවධානයෙන් කතා කරන්න ඕනේ. ගොඩාක් අවධානයෙන් කල්පනා කරන්න ඕනේ. සිතවිලි නිර්මාණය කරනවා නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ අපි විනාශ වෙන තැනත් එතනමයි. සිතවිල්ලකින් සිතවිල්ලක් ඇති කරලා ඒ සිතවිල්ල අපි වචනය බවට පත් වෙලා ඒ වචනය ක්‍රියාව බවට පත් වුනාම පටිච්ච සමුපාදේ ඉනිකාරයි. එහෙනම් අපේ දුක අපි නේද හදාගන්නේ? අපේ භවය අපිනේ හදාගන්නේ. එහෙනම් අපි ඉපදිච්ච අසංකේය භව වලින් එක භවයක්වත් තව කෙනෙක් ඇදුවද? නැහැ. අපේ වැඩ අපිමයි වරද්දාගත්තේ. එහෙනම් කායික චර්යාවේ අඩුව අපේමයි. අපි මේ ලෝකයේ අනුන් අදන්න ගියාට මේ අනුන්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ ඉන්නවා වාචාල මිනිස්සේ කෑ ගගා ඉන්න කොයි වෙලෙත් කෑ ගන්නවා. එතකොට තාපසේ කල්පනා කරනවා මේ මේ මිනිස්සුත් එක්ක තියෙන කරදරේ කොයි වෙලෙත් කතා කරනවානේ මේ මිනිස්සුත් එක්ක ඉන්න බෑනේ කියලා ඒ මිනිසන් ධර්ම දොස් කියනවා බනිනවා නිඳා කරනවා අපහාස කරනවා බලනකොට එයා සෙම්බුදුවරේ කොයාරි පන්සලක හිටපු සෙම්බුදුවරේ එයා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන එයා ඒ පන්සල් ඔක්කොම ටික මේ අත්හැරලා ඒ ඔක්කොම ගෝලයන්ට පවර්ලා පින්ඩ පාත කරගෙන ඔය ගස් යට වාඩි වෙලා ඕම එන සෙම්බුදුවරේ මේ බුදුවරයෙක් කියලා දන්නේ ඒ නිසා යාට බය නම් මේ කොයි දේවන්නේ ඉංගන්නේ නිසා බලනකොට කොයි වෙලෙත් කෑ ගන්නවනේ මේ මනුස්සයත් එක්ක ඉන්න බෑනේ කියලා ඒ භාවනා යෝගී හරියට නිඳා කරනවා එතකොට මේ තාපසතුමාගේ ගුරුවරයා එනවා ආචාර්ය ඍෂිවරයා ලානවා මේ කොහොමද ගෝලතුමනි මේ දවස්වල භාවනායම කරනවද කොහොමද දානමාන කටයුතු ඒ ඔක්කොම හම්බ වෙන අපේ පොඩි කරදරයක් තියෙනවා මොකද්ද කරදරේ අර මිනිස්සෙක් ඇවිල්ලා මේ මිනිස්සයා කොයි වෙලේ කෑ ගන්නවා සින්දු කියනවා උඩ පයින්නවා මේක හරි කරදරයක් වෙලා මේ ඒ මිනිස්සයාට බනින්න බෑ ಗುಣධර්ම පෙරෙනවා. ඒ නිසා මම ඉතින් බන බන ඉන්නවා මේක මේ මගේ චරිත විනාශ වෙනවා නේ. ආ ඒකත් එහෙමද? කලබල වෙන්න එපා මේ ලෝකයේ අමෝගෙම ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ. බලමු යත් ඒ කතා කරලා යාගේ මානසිකත්වය මොනවාද අවුල්ද කියලා බලමු කියලා එයාවත් එක්කගෙන යා ළඟට ගිහිල්ලා බොහොම ගරු කරලා ඇඳගෙන ඉන්න පොඩි රෙදි කෑල්ලක් වගේ එකක් ස්වාමීනි මේ ඔබ වහන්සේ නිතරම කෑ ගන්නවලු මෙතන පොඩි පාත්‍රයක් වගේ එකකුත් තියෙනවා සිඟමන් ඉල්ලාගෙන ජීවත් වෙන්නේ දකින්නකොට අපට තේරෙනවා මේ තපස් ජීවිතයක් ගත කරන්න කියලා එහෙනම් තපස්වර ගොඩාක් සංවරව ඉන්න ඕනේ නමුත් මේ තපස් ජීවිතය ගත කරන ඔයා ගොඩාක් කෑ ගන්නවා උඩපයින්නවා කලබලයි කියලා කියනවා එතකොට මේ මේ අපේ මේ ගෝලහාම්දුරන්ට පොඩ්ඩක් කරදරයි මේක තාපසතුමාට මම එයාගේ ගුරුවරයා මම දන්නවා ඔබ වහන්සේ යමක් දන්න බව මට ඔබ වහන්සේ දිහා දකිනකොට මට හිතෙනවා ඔබ වහන්සේ යමක් තේරෙන බව. හේතුව මට ඔබ වහන්සේ දිහා බලනකොට යහපතක් හිතෙනවා නම් ඒ මන් තුළ යහපත මතුනේ ඔබ වහන්සේ යහපත් නිසා. යමක් යමක් දිහා දකිනකොට මන් තුළ අයහපතක් ඇති වෙනවා නම් ඒ හිතෙන්නේ එයා අයහපත් නිසා. එහෙනම් මට යහපතක්මයි හිතුනේ මේ උත්තමයාට ඔබ වහන්සේ යමක් කියන්න කියලා කිව්වා මෙයා කියනවා මම සිත නිවුවා මම සිතපු නිව බවට මගේ ගුරුවරු අනුමත කළා. ඒත් මට පොඩි සැකයක් තියෙනවා. ඒගොල්ලන්ට වැරදුනාද? එහෙම නැත්නම් මම මුලා වුණාද? මාන්නයට කොටු වුණාද? මම සින්දු කිල්ල කෑ ගාලා උඩ පැනලා සිතකය වචනෙන් පුළුවන් තරම් මම වේසෙනවා. මේ සිතේ කෙලෙසයක් අදන්න. මේ සිතේ තියෙන මොනාර සංගවිච්ඡ දේ මතු කරන්න. මේ අවුරුදු ගාණක් මම මේ සිතත් එක්ක වද විඳිනවා දුක් විඳිනවා මේකේ මොකවත් ඇති වෙන්නේ නැහැ මට දැන් බැරි ගෑවිලා කතා කරලා බැරි ගෑයිලා, උඩ පැනලා බැරි ගෑයිලා මේ නින්දිත දේවල් කෙලස් එක මං ඔට්ටු වෙලා ඔට්ටු වෙලා මේ මොකවත් මට වෙන්නේ නැහැ. රාගය හදන්න මං උත්සාහ කරලා කරලා මං තරම් බැරි වෙච්ච අසරණ වෙච්ච එකෙක් මේ ලෝකේ නැහැ. ඒ තරම් මං බැරි ගෑයිලා ඉන්නේ මට දැන් මේ වැඩ ඔක්කොම එපා වෙලා මොකකින්වත් මේ සිත කලබන්න බෑ. මේ සිත මම පරීක්ෂණ කටයුතු වල තමයි මේ නිරත වෙලා ඉන්නේ මම ගවේෂකයෙක් කියලා කිව්වාම අර තාපසතුමා බිම වැටිලා වැන්දලු අනේ මේ තරම් උත්මයක් මෙතන ළඟ ඉඳලා මම මේ ජීවිත කාලෙම මේ උත්මයාලා බැනපෙකමනේ කරලා තින්නේ කියලා බලන්න. ඒ කිසිම කාර්යයක් අපේ අඩුවක් නෙමෙයි. අපි තුල තියෙන අඩුව තමයි අපිට හිතලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ කවුද මොනවද කරන්නේ? මොන වගේ චරිතවල ඉන්න බෝධිසත්වයෝ මේ ලෝකේ ඉන්නවද දන්නේ නාන ප්‍රකාර කමඨාන් වඩන කට්ටිය මේ ලෝකේ ඉන්නවා. සෑම දෙයක් තුළම නිර්වාණය දකින කට්ටිය ඉන්නවා. ප්‍රඥාවන්තය ඉන්නවා හිතන්න නැතුව හිතන්න පුළුවන් ඒගොල්ලන්ට කොහමද හිතුවොත් නේද විද්‍යාවට අවු වෙන්නේ එයා හිතෙන් නැති බව හිතාගෙන ඉන්නවා ඒත් එයා එකක සමවැදිලා ඒකට කර්මත් නැහැ කරුමුත් නැහැ මොකවත් නැහැ එනම් මේ තරම් নানা ප්‍රකාර ගැඹුරෙන් ප්‍රඥාව වඩ아가න මේ විශ්වය දෙදරුම් කණ්ඩ තරම් ප්‍රඥාවට සමවැදිලා වඩන උත්මය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා එනම් මේ ලෝකේ කිසිම කෙනෙක් ළඟ කිසිම අඩුවක් නැහැ කාගේ ළඟවත් කිසිම වරදක් නැහැ. ඒ ඒ අය තුන්තරා බෝධියකින් එහෙම නැත්නම් අපි කියනවා අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය කියන තුන්තරා බෝධියකින් එකක් වතාගෙන ඒ උත්තමයන් වහන්සේලා තම තමන්ගේ ප්‍රඥාවට අනුව ಗುಣධර්ම වඩාගෙන පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඒ උත්තමයෝ ඒ පාරමිතාවේ ගමන් කරනවා අපි කලබල වෙලා මේ මිනිස්සු අඳින්න දන්නේ මේ මිනිස්සයා කණ්ඩ දන්නේ මේ මිනිස්සයාට හිඳ ගන්න දන්නේ නැගිටින්න දන්නේ මැදින් යන්න දන්නේ මේ මිනිස්සයාගේ සීලයක් නැහැ කියලා උඩ පැනපැන කෑගාලා බැනලා අපි දුස්්‍ය වෙනවා අපි අපිරිසිදු වෙනවා අපි නිന്ദාවටපත් වෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙනාම බෝධිසත්වයෝ කියන එක අපි තරේ මතක තියාගන්න ඕනේ ඒක මේ ලෝකයේ තියෙන ප්‍රධානම ධර්මතාවයක් වෙනස් කරන්න බැරි ධර්මතාවයක් හේතුව කුරා කුඹියත් මේ ලෝකේ බෝධිසත්වරු ඒගොල්ලෝ ගමන යනවා අඩුපාඩු නිසා සත්වය වෙලා එහෙනම් මේ ලෝකේ හැමෝම නිවන් දකින්න ඕනේ නේද කවදාද දවසක එහෙනම් මේ ඔක්කොම කවුද බෝධිසත්වරු එහෙනම් ඔක්කොම රජවරු කියලා අපි අහලා තිනවා එහෙනම් ලෝකෝත්තර අපිට කියන්න පුළුවන් ඔක්කොම බෝධිසත්වරු එහෙනම් මේ ලෝකේ ඉන්න කෝටි 800ක් බෝධිසත්වරුත් එක්ක අපි ජීවත් වෙන්න අපට වාසනාව පෑදුනා. අනේ සාදු සාදු සාදු මගේ ජීවිතේ මෙච්චර බෝධිසත්වයෝ මට හම්බෙලා නැහැ. එහෙනම් මේ තරම් උත්තරම පුරුෂයෝ කණ්ඩායමක් එක්ක මට මේ ගමන යන්න වුණා. අනේ මේ පේන සුනකයා බෝධිසත්වයෙක්. අනේ මේ කෑගාන පක්ෂියා බෝධිසත්වයෙක්. මාළු අල්ලන මෙයත් බෝධිසත්වයෙක්. ඒ මාළු සල්ලි වලට ගන්නේ මෙයත් බෝධිසත්වයෙක්. බලන්න මේ මාළු කන ඒ ආගන්තුකයෝ ටිකක් ගෙදරට ආපු කට්ටියත් ඒගොල්ලෝ බෝධිසත්වෙක් මේක වැරදි කියලා දකින්නේ බෝධිසත්වෙක් ඒ වැරද්ද හදාගත්ත කෙනෙක් තවත් බෝධිසත්වෙක් එනම් තම තමන්ගේ ಗುಣධර්ම වඩාගෙන යනකොට අඩුපාඩුත් එක්ක යන බෝධිසත්වයෝ ඉන්නවා පරිපූර්ණ කට්ටිය ඉන්නවා මේ වෙනකොටත් පතන බෝධියට සමවැදිලා වැඩනිමා කරපු උත්තමයොත් ඉන්නවා එහෙනම් අපි හැමෝම බෝධිසත්වයෝ නම් තම තමන්ගේ බෝසත් චර්යාවේ නිරත වෙන්න අපට තානමක් නැහැ. එහෙනම් ඒ ඒ බෝධිසත්වයන්ගේ අනුපාඩු හදන්න අපට තියෙන අයිතිය මොකද්ද? ඒ ඒ අයට නිඳා කරන්න අපාස කරන්න අපට බලය දුන්නේ කවුද? අපි කොහමද මේ විශ්වතරලයේ මහේස්ත්‍රාත් අන්තරට ගියේ? එහෙනම් අපි දන්නේම නැතුව අනුන්ගේ ඇද හරින්න යනවා අපේ ඇද හරින්නේ නැහැ. එහෙනම් මමත් බෝධිසත්වයේ අරියත් බෝධිය පතන, පච්චේක බුද්ධ බෝධිය පතන, සම්මා සම්බුද්ධ බෝධිය පතන. එහෙනම් මාගේ බෝසත් චර්යාවේ මම සර් පරිපූර්ණත්වයේ ලබන්න ඕනේ. මගේ චරිතවල අඩුපාඩු මං අදන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරන බෝධියේ පිළිවෙත් ටික මං පුරන්න ඕනේ. ඒක කරන්නේ අනුන්ගේ පිළිවෙත්වල ඇදාරින්න යනවා. එහෙනම් බලන්න අපේ ජීවිතය අපි මොනතරම් මුලා වෙලාද අපගේ ජීවිතේ මොනතරම් අපි අසරණ වෙලාද අතරමං වෙලාද එනම් මේ ආස්වාස වෙන බව දැනගෙන ඉන්න ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්න අර උත්තමයා තේරෙනවා මේ ඔක්කොම කීකරුකම නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ මම අකීකරු වෙනවා මම මේ හැම දෙයක් තුළම නිස්සබ්දව ඇයෙන බව පේන බව දැනෙන බව ඇඟෙන බව ඉතියානම් මේ ප්‍රශ්න මොකවත් නැහැ ඒ ඒ මිනිසුන්ගේ බෝසත් චරිතවල අඩුපාඩු හදාගෙන ඒ මිනිස්සු යනවා. ටික ප්‍රමාද වෙලා මං මගේ බෝධියට සමවදිනා කිව්වා. මෙයා කෙලස් වඩනවා. නෑ ඉක්මන් වෙන්න ඕනේ එයා ಗುಣ ධර්ම වඩනවා. එහෙනම් ඒ ඒ අයගේ පාරමිතාව, ඒ අයගේ කාල සීමාව ඒ ඒ අය තීරණය කරලා ඒ ඒ කාලයට අනුව ඉමින් ඉමින් වඩන කට්ටිය, අයියෙන් වඩන කට්ටිය, රෑදවල් දෙකේම වඩන හිමාලයේ තපස්වරු. එහෙනම් ඒ ඒ කට්ටිය ඒ කට්ටියගේ වේගයෙන් වඩනවා. ඒ අවබෝධයෙන් ඒ අය ඒක සම්පූර්ණ කරනවා. මම මොකටද මැදට පැනලා අර බල්ලෝ බිරුවා වගේ මොකක් එකක් කරනවනේ. එහෙනම් බල්ලා දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. එයා එකපාරට මැදට පැනලා අර මිනිසුන්ට බොරනවා. බලනකොට ඒ බල්ලා එතන කරන දේ ඇත්තටම අනවශ්‍ය වැඩක්. ඒ නිසා මොකද කරන්නේ? එයාට එලවලා දාන්න. එලවුවම එයා යනවා. ඒක ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් අපි ගොඩාක් තැන්වලදී අපි යම් යම් කටයුතු කරනවා. අපි දන්නේ නැහැ මේ කටයුත්ත හරිද කියලා. නමුත් අපි කරලා තියෙන වැරදි කටයුත්තක්. එහෙනම් අපේ ජීවිතවල කිසිම බෝධිසත්වයෙකුට දොස් කියන්න අපට අයිතියක් නැහැ. කිසිම බෝධිසත්වයෙකුට නිඳා කරන්න අයිතියක් නැහැ. කිසිම බෝධිසත්වයෙකුට අපාස කරන්න අගෞරව කරන්න අයිතියක් නැහැ. ඒ ඒ බෝධිසත්වයෝ යම් යම් අඩුපාඩුත් එක්ක ඉන්නවනම් එයා එයාගේ බෝධිසත්ව චරිතය තව ටිකක් ප්‍රමාද වෙලා හදන්න කැමති. එයා මේ ගමන තව ටිකක් දීර්ඝව යන්න කැමති. එහෙනම් එයාගේ කැමැත්තට අපි අයි විරුද්ධ වෙන්නේ. එයාට සන්තෝෂයෙන් ඒක පුරන්න දෙනවා. එයාට එයාට කැමති විදියට ඒක වඩන්න දෙනවා. එහෙනම් අපිට තියෙන ඉවසීම පුරුදු කරන්න, කීකරුකම පුරුදු කරන්න, මෛත්‍රිය පුරුදු කරන්න, මේ විදියට දයාව කරුණාව පුරුදු කරන්න. එහෙනම් අද දින අපි සාකච්ඡා කළේ මේ මාන ජීවිතයටත් වඩා අපගේ සියලුම ಗುಣධර්ම වලට වඩා විශේෂයෙන් අපි ප්‍රගුණ කරන්න ඕන එකක් තමයි කීකරුකම. මේ පේන දේවල් වලට කීකරු වෙන්න ඇයෙන දේවල් වලට කීකරු වෙන්න, ස්පර්ශවන ගන්ධයට කීකරු වෙන්න, ස්පර්ශවන වචන වලට කීකරු වෙන්න, රසයට කීකරු වෙන්න, ස්පර්ශය කියන මේ ඇඟින් වලට කීකරු වෙන්න, ඒ විතරක් නෙමෙයි සිතිවිලි වලට කීකරු වෙන්න, එකක් එක්කවත් ගනුදෙනු කරන්න එපා. ගනුදෙනු කරන්න ගියොත් වෙනස් කරන්න ගියොත් ඒ හැම තැනම අපි වැඩ ගන්නවා. ගනුදෙනු නොකර සිටීම තමයි මේ ඇතිවෙන්න තියෙන ක්ලේශ ධර්මවලට දෙන්න තියෙන හොඳම විසඳුම කර්ම නැවතෙනවා. ඒ චර්යාව ක්‍රියා විරහිත වෙනවා. කිසිම දවසක අපට ඒකෙන් අකටයුත්තක් වෙන්නේ එනම් මේ හැම දෙයක්ම කීකරු වෙලා 100න් ඉඳීම තමයි අපි විසින් කළ යුතු දේ. අපි විසින් නොකරන්නේ ඕකමයි. එනම් මේ කීකරුකම අපගේ චරිතය බවට පත් කරමු මේ කීකරුකම අපගේ ಗುಣධර්ම වලට පත් කරමු මේක දෛනික වතාවක් වශයෙන් අපි කරමු එහෙනම් කවුරු මොනවා කිව්වත් කීකරු වෙලා ආගෙන ඉන්නවා. උත්තර දෙන්න අවශ්‍ය නම් විතරක් උත්තරේ දෙනවා නැත්නම් පුංචි සිනාවකින් අපි එතනින් පිටත් වෙලා යනවා. උත්තරේ ඒක තමයි උත්තරේ. ආම්දුර මොකවත් කිව්වේ නැහනේ. මොකවත් කිව්වේ නැත්නම් ඒක තමයි උත්තරේ. ඇයි? එහෙනම් ඒකට උත්තරේ නැහැ. ඒ ඒක තමයි උත්තරේ. එහෙනම් බලන්න අපේ ජීවිත තුළ ඕනතරම් මේ කීකරුකමෙන් ප්‍රශ්න විසඳෙනවා. යම්කිසි මිනිසෙක් කියලා කියන ආන්දරනේ මේ ගහ කපන්න ඕනේ. එයාට මොකවත් කියන්නේ ඇයි? ආ එහෙනම් කපමු කිව්වම එයා කෙනෙක් එක්කම නැල කපලා අපි ආඳුරනේ මෙයාට මේ රුපියල් 3000 දෙන්න ඕනේ. ඇයි? ආඳුර මේ ගා කපන්න ඕනේ කියලා කියනකොට ආඳුර එකඟ වුණානේ. එන ආන්දරෝ කියපු නිසා තමයි ගා කැපුවේ. නෑ නෑ මං කිව්වේ නෑ නෑ. ඒතර මං ආනකොට බොහන්ස ආම් කිව්වේ. ඔව් ආම් කිව්වා එහෙනම් ගෙවන්න කියලා කිව්වනම් දැන් කල්පනා කරනවා මේ ආම් කියපු එකට 3000 ගෙවන්න වෙලා තියෙනවා. තව කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ කියලා දැන් ආම්බුර වෙවුලනවා. වචනයක් කිව්ව ගමන් ඒකම මට මේ මහරයා වෙනවනේ කියලා. එහෙනම් අපගේ ජීවිතයේට අපි ගොඩාක් කටයුතු කරලා තියෙන මේ කීකරුකම නිසා එහෙනම් වචනයක්වත් කතා කරේ නැත්නම් ඒ මිනිසයා ඒ ගා කැපුවා මේ ගා කැපුවකේ ඇවත ඒ මිනිසයාට අයිති ඒ ස්වභාව ධර්මයට කරපු විනාශයේ ඒ පාප කර්මයේ අයිති එයාට සල්ලි අපෙන් ඉල්ලන්නේ හේතුව ඉල්ලනකොට අපි කියනවා මම කිව්වේ නෑනේ ඔයාගේ කැමැත්තට කළා නම් ඒක ඔයා තමයි ගෙවන්න ඕනේ. එතකොට මේ මනුස්සයාකින් වේදම් කරලා පාපේකුත් කරගෙන, ඒ අවතකුත් කරගෙන මේ මනුස්සයා පිටත් වෙලා යනවා. එහෙනම් මේ කීකරුකම ඇතිවෙන්න තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු සපයනවා. ඇති වෙලා තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු සපයනවා. අපගේ ජීවිතයේ තුල තියෙන නිර්මලභාවයට විශාල ශක්තියක් ධෛර්යයක් වෙනවා. එහෙනම් මේ ආනාපාන සති භාවනා කරන යෝගියා මේ ආයතන අයතුල මේ කීකරුකම නැති නිසා තමයි මේවා අවුල් වෙලා තියෙන්නේ. Tamanට මේ භාවනාවේ ප්‍රතිඵල නැත්තේ මේ නිසා. එහෙනම් සෑම සිටිවිල්ලට මෙයා කීකරු වෙනවා. සෑම ස්පර්ශ සංඥාවකටම කීකරු වෙනවා. එහෙනම් මේ සියලු සංඥාවල් තුළින් ලැබෙන පණිවිඩ ධර්මකාරණාව, ඒ ධර්මකාරණාව මේ බඹයක් විතර උස තියෙන මමමයි මේ ඇයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ. මම නැතුව මේ මොකවත් ඇයෙන්නේ එහෙනම් මගේ ගුණාංග වලට අනුව මා තුල තියෙන ප්‍රඥාවට අනුව මම වඩලා තියෙන දේවල් වලට අනුව තමයි මේ කටයුතු ඇයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ එහෙනම් මම කතා කළොත් මේ කියන්නේ මම හාවලා කියන එක මිනිස්සු දැනගන්නවා. අනේ දුස්ති තියෙන තරම් බලන්න අනේ මේ තියෙන විචිකිච්ඡාවේ තරම බලන්න මේ කිසිම දෙයක් වඩලා නැන්නේ द्वේෂයේ තියෙන තරම රාගයේ තියෙන තරම එහෙනම් මමත් කවුද කියන එක තමයි මේ වචනවල කියන්නේ. එහෙනම් තමන් පරිපූර්ණ වෙච්ච කෙනෙක් නම් එයා කවදාවත් නිවනෙන් එයාට එක කතා කරන්නේ එයාට අනවශ්‍ය සාකච්ඡා නැහැ. එයා කිසිම ඉස්වචනයක් කියන්නේ නැහැ. පිසුනා වාචා බර්සා වාචා කවදාවත් කියන්නේ කිව්වත් බොරුවක් කියවෙන නිසා එයා සත්‍යයට සමවැදිලා එයා නිස්සබ්ද වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල කීකරුකම කියන ಗುಣධර්මය අපගේ පාරමී ධර්මයක් වශයෙන් අපි වඩමු අපගේ ජීවිතවල සෑම අවස්ථාවකම කීකරුකම චිත්තානුපස්සනාවේ වඩමු මේ කීකරුකමට සමවැදිලා අපේ චරිතය කීකරුකමේ ප්‍රතිරුවක් බවට පත් කරමු එහෙනම් අපේ ආයතන අය කෙරෙහි චිත්තානුපස්සනාවෙන් ගනුදෙනුවට කීකරු වෙලා මේ කර්මයේ ක්‍රියා විරහිත කරමු. කර්ම ඇති නොවි මේක අවෝසි කර්ම බවටපත් වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරමු. ඒ විතරක් නෙමෙයි ආනාපාන සති භාවනාව තුළින් අපට විශාල දෙයක් අපට සම්බවුණා මේක සංඝ මාණිකයක් ධම්ම මාණිකයක් තථාගත මාණිකයක් එහෙනම් මේ මණික අපි නිතර නිතර සීකරමු නිතර නිතර පුරුදු කරමු මේ වටිනා මණිකේ අයිතිකාරයා වෙනෝ ඒක තමයි ඉදම්පි සංගේ රතනං පණීතං මොකද්ද මේක කීකරුකමේ මාණිකයේ අයිතිකාරයා මම මේ ලෝකේ සෑම කෙනෙකුටම කීකරු වෙනවා එහෙනම් මේ කීකරුකම අදහියේ තියෙන ගුණාංගයක් නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පුරුදු කරපු ගුණාංගයක් පුංචි රහතන් වහන්සේ නමක් අත්තවරුදු ස්වාමීන් වහන්සේ කියනවා සාරිපුත්ත ආම්දුරන්ගේ සිවුර පොඩ්ඩක් බිම වැඩිලා පිළිවෙල නැහැ කියලා. එහෙමයි ස්වාමීනි ගොඩාක් ස්තුතියි කියලා උන්වහන්සේ සිවුර හදා ගන්නවා. බලන්න කීකරුකමේ ප්‍රතිරුව එහෙනම් එයා ගොඩාක් කීකරු වෙනවා. ඒ පුංචි කෙනා වස් නැහැ, මොකවත් නැහැ කියලා එහෙම හිතන්නේ. එයා කීකරු වෙලා ඒක හදා ගන්නවා. එහෙනම් අපගේ ජීවිතවල ඒ සාමාන්‍ය කෙනෙක් අපට අවවාදය කනුශාසනාව කරනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන සීකරන්න, ඒ උත්තමයන් වහන්සේගේ සරණ යන්න, සංඝයාගේ සරණ යන එක අපේ යුතුයකම එහෙනම් අපි උන්වහන්සේගෙන් ඒක අවවාද අනුශාසන අරගෙන එහෙමයි අපේ ආඳුන්නේ මම ඒක කරන්නම් කියලා අන්න කීකරුකම පුරුදු කරනවා වැඩිහිටිය කතා කරනකොට වැඩිහිටියගේ අවවාද අනුශාසනා අපගේ ජීවිතය වලට කමඨාණන් වශයෙන් ගන්න පුළුවන් එහෙනම් එතනත් කීකරු වෙනවා ගීයේ කතා කරන ගීයන්ගේ කතන්දර අහන්න නෙමෙයි මං ආවේ ගීය කවුද මට උපදෙස් දෙන්න කියලා හිතුවාම දැන් මාන්නේ වැඩේ නැද්ද ද්වේෂය වැඩෙන්නේ නැද්ද? ඒ ගීයත් බෝධිසත්වයෙක් නේද? ඒ බෝධිසත්වයෙක් නින්දාවක් නේද කළේ? එහෙනම් මේ ලෝකේ ඔක්කොම බෝධිසත්වරු තමන්ගේ පාරමී ධර්ම පුරාගෙන යන එහෙනම් ඒ ගී බෝධිසත්වයාට කීකරු වෙලා එමයි උපාසක මෑණියෝ එමයි උපාසක පියාණෝ මොකද්ද මේකේ තියෙන යථාර්ථය කියලා බලනකොට ඒ ජී බෝධිසත්වයා අපට වඩා ಗುಣධර්ම වඩලා අපි මේ භවයේ තමයි මානෝනේ භව කෝටියක් මානදම් පුරපු අද්දකින් ඒ විඥානයේ තියෙනවා. එයාගෙන් කරුණ ඇහුවාම ඇඟ වෙවුලනවා. මේ තරම් ගැඹුරු දේවල් මේ මිනිස්යා දන්නේ කොහමද? මේ ලෝකේ ඔක්කම බෝධිසත්වයෝ කිසිම කෙනෙක් අව탁සේරු කරන්න එපා. ගීයන්ගේ වැඩ කරන්න නෙමෙයි මං ආවේ. ගීයන්ගෙන් කටයුතු කරන්න උපදෙස් ගන්න නෙමෙයි මං ආවේ. ගීයා කවුද මට උපදෙස් දෙන්න කියන්නේ? මම මාන්නේ වඩනවා, ආංකාරය වඩනවා, උඩඟුකම වඩනවා මම නැති ගෞරවය පොටුන්නා පළඳගෙන ඉන්නවා මම මම්මුලා වෙච්ච කෙනෙක් මං තරම් දුස්සීලයක් නෑ ඇයි මිනිස්සු නිඳා කරනවා කියන්නේ මම නිඳාසගත චරිතයක් කියනක නේද කියන්නේ තමන්ව නේද මේ ප්‍රකාශයටපත් කරන්නේ තමන්ගේ චරිතය නේද ප්‍රකාශයටපත් කරන්නේ තමන් වඩපු ಗುಣධර්ම වල ප්‍රමාණය නේද මේ කියන්නේ එහෙනම් තමන් ගැන තමන් හිතාගන්න මේ ලෝකේ සෑම පුරා කුඹියකටම ගරු කරන්න ගාරවෝච නිවාතෝච මේ ලෝකයේ හැමෝම බෝධිසත්වරු තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියට කුඹියෙක් වෙලා ಗುಣධර්ම වඩනවා රිලෙවෙක් වෙලා තමන්ගේ කණ්ඩායම බේරගන්න ಗುಣධර්ම වඩනවා මුවල් කියලා සිංහයාගේ කටට පැනලා ආහාරය කළා අර සිංහ පටව ටික බේර ගන්නවා මේ ලෝකේ රජ කෙනෙක් වෙලා දරුවෝ දන් දෙනවා භාර්යාව දන් දෙනවා රාජධානි දන් දෙනවා තවත් වෙනක රජෙක් වෙලා ඉස කපලා තමන්ගේ ජීවිතය පූජා කරනවා එහෙනම් මේ ලෝකේ මුවෙක් වෙලා සිටියේ රිලෙවෙක් වෙලා ඉතියේ මේ ලෝකේ নানা ප්‍රකාර ආවෙක් වෙලා ගිරවෙක් වෙලා ඉතියේ අපේ තථාගත සම්මා සම්බුද්ධ මහබෝසතාණන් වහන්සේ එනම් මේ ලෝකේ තියෙන සෑම සත්වෙක්ම බෝධිසත්වෙක් සෑම මිනිසෙක්ම ಗುಣධර්ම වඩලා ඉහළ තලයට ආපු බෝධිසත්වරු මේ අද ඉඳලා අපි ගාරවෝච්ච නිවාතෝච්ච කියන එක කමඨාණක් කරගමු සෑම කෙනාටම අපි ගරු කළමු සෑම කෙනාටම අපි ප්‍රශංසා කරමු ඒගොල්ලන්ගේ හොඳ විතරක් දකිමු හොඳ විතරක් කියමු නරක අමතක කරමු කවදරයක ඇදෙන නිසා හොඳ කියන්න කියන්න හොඳ මතක් වෙනවා හොඳ කියන්න කියන්න මේ කයේ මේ විඥානයේ හොඳ තැම්පත් වෙනවා අපි වඩා වඩා හොඳ වෙනවා නරක කතා කරන්න කරන්න අපිරිසිදු වෙනවා හොඳ කතා කරන්න කරන්න හොඳ වෙනවා එහෙනම් ධර්මයට අදාළ නිවනට අදාළ දේ විතරක් කතා කරමු එහෙනම් අද ඉඳලා අපි කීකරුකම පුරුදු කරමු මාන්නේ උදුරලා විසි කරලා අද ඉඳලා අලුත් බෝධිසත්ව චරිතයක් අපි ආරූඪ කරගමු අපේ චරිතය අද අපි භූමදානය කරලා අලුතෙන් ඉපදුනා මේ ආර්ය જાතියේ අද ඉඳලා මම යන්නේ අලුත් ගමනක මම මේ ලෝකෙ ඉන්න සෑම බෝධිසත්වෙක්ම කමටහන් ගන්නවා සෑම උත්මයක්ම වඩපු ಗುಣධර්මයෙන් මම උපදෙස් ගන්නවා අවවාද ගන්නවා සුදු පාට ඇඳගෙන හිටියත් නිල් පාට ඇඳගෙන හිටියත් කා පාට ඇඳගෙන හිටියත් මට ප්‍රශ්නයක් නැහැ බෝධිසත්වයා බෝධිසත්ව ಗುಣධර්ම දන්නවා ඒවා අරගෙන මගේ ජීවිතේ මං ඈතර කර ගන්නවා මගේ දුක නිවා ගන්නවා මට පාටෙන් වැඩක් නැහැ ගියයට පැවිද්දට වැඩක් නැහැ ඔක්කොම බෝධිසත්වය නම් ප්‍රශ්නේ විසඳුණා. එහෙනම් අද ඉඳලා අපි සියලෝම දෙනාගෙන් කමටාන් ගමු. සියලෝම දෙනාට කීකරු වෙලා කටයුතු කරමු. නිନ୍ଦා කිරීම, අපාස කිරීම, අගෞරව කිරීම, සැක කිරීම කියන මේ අනවශ්‍ය අපිළිවෙලට ඇති කරපු ಗುಣධර්ම ඔක්කොම අයින් කරමු. අපගේ චරිතය දුස්්‍ය කරන, අපගේ චරිතය අපිළිවෙල කරන, අපිව අසත්පුරුෂය කරන සියලෝම අපායට සම්බන්ධ දුකට සම්බන්ධ සිටිවිලි ටික අපේ මේ විඥානේ උදුරලා විසි කරලා අද ඉඳලා මාබෝසත් චරිතයට අදාළ ಗುಣධර්ම අපි වඩමු වඩ වඩා මේ චරිතය නිර්මල කරමු සීලය තුල විනය තුල අධර්මය තුල ඇසිරිලා අපි මේ ලෝකේ ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්න අවශ්‍ය කටයුතු කරගමු එහෙනම් අපගේ ජීවිතය තුළ අපේ ගොඩාක් දුර්ලභ ගණයේ ධර්මයක් අද මේ බුද්ධාසන ශ්‍රවණය කළා. ඒක තමයි මේ ආනාපාන සතිය කරන මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන මේ කීකරුකමේ ධර්මතාවය. එනම් මේ කීකරුකම අපගේ ජීවිතය බවට පත් වේවා, අපේ චරිතය බවට පත් වේවා, සලායතනවල ක්‍රියාව බවට පත් වේවා, සෑම මොහොතක් තුළ මම මේ ලෝකේ තියෙන සෑම දෙයකම කීකරු වෙලා මම මේ ලෝකයේ කීකරුකමේ පාරමිතාවෙන් මාපතන ප්‍රාර්ථනා කරන බෝධියට සමවැදිලා සංසාර දුකෙන් එතර වේවා ඒ නමේ නිර්වාණ පණිවිඩය මේ ධර්ම දේශනාව මේ කමඨාන ඒකාන්ත වශයෙන්ම මගේ නිවන් මාර්ගයේ කමඨාන බවට පත් වේවා නිතර නිතර මට සී වේවා සෑම අවස්ථාවක් තුළම කීකරුකමේ පාරමිතාව පරිපූර්ණ වේවා මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා වෙලා අමාමා නිවනින් නිවිසනසීම ලබන්න මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම දරුවන් සරණයි